නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේ සතිවල දානයක් කොහොමද මහත්ඵල මහානිසංස කරන්නේ කියන කාරණාවයි මේ කතා කරගෙන එන්නේ එතකොට ඒ දාන මහත්ඵල සූත්‍රයට අනුව අපි දැක්කා දානයක් මහත්ඵල නොවන්නේ කුමන කාරණාවලදීද කියන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරනවා දානයක් මහත්ඵල වන්නේ එකම ආකාරයයි. ඒක තමයි චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්ඛාරයේ පිණිස දෙන දානය කියලා. එතකොට ගිය සතියේදී අපි මේ චිත්තාලංකාරය කියන කාරණාව චිත්ත පරික්කාරය කියන කාරණාව සිතට පිරිකර සිත අලංකාර කරන ස්වභාවය කුසලයෙන් සිදුවන දේ කියන කාරණාවේ ඒක මාතෘකා වශයෙන් කතා කරා. ඇත්තටම මේ සතියේදී අපි මේක ප්‍රායෝගිකව කරන ආකාරයේ සම්පූර්ණයෙන් කතා කරන්න කියලා හිතාගෙන හිටියා. නමුත් ඊට පස්සේ අපි බලපුවාම ඒක එකපාරින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒ ගැන කෙටියෙන් කියන්න පුළුවන්. කිව්වොත් නැවත ඒකේ අපැහැදිලිතා කෙනෙක්ට ඇති වෙන හින්දා මේක තව පැහැදිලි කරලම කියන්න කතා කරා. එතකොට මම මේක ඔබට තේරෙන උපමාවකින් ටිකක් කියලා පැහැදිලි කරන්න. එතකොට ඒකටත් කලින් ඔබ තේරුම් ගන්න ඕනේ මේ සාමාන්‍ය කෙනා දෙන දානයක් ලේසියෙන් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඒක තමයි සත්‍ය. ඒක යාට ඒ විදිහේ දීමේ හැකියාවක් නැහැ. ඒ වගේ මානසිකත්වයක් නැහැ. ඒ විදිහේ කරලා පුරුද්දක් නැහැ. එතකොට මේ දාණය කියන කාරණාව උපමාවකින් කිව්වොත් මේකත් හරියට භාවනාවක් වගේ පුරුදු කරලා තමයි ඒ தත්තර ගන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ භාවනා කරලා තියෙනවා ඔබ දන්නවා ඔන්න අද ටිකක් හිත එකඟ වෙනවා. ඊළඟ දවසේ ආයේ හිත එකඟ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒකට එකඟ නොවෙන හේතු ටික හොයා ගන්නවා. ඒ හේතු අයින් කරනවා. ඒ හේතු අයින් කිරීමත් සමග නැවත හිත එකඟ වෙනවා. ඊට පස්සේ ඒකඟ වීම කියන එකත් ආයාය පුරුදු කරලා ප්‍රගුණ කරලා ඒ හිත එකඟ නොවන හේතු අයින් කිරීම මත ඒ එකඟ වීම කාරණාව ක්‍රමයෙන් වර්ධනය කරලා බලවත් කළ යුතු දෙයක්. පැහැදිලි නේද? සීලය කියන එකත් එහෙමයිනේ. සීලය කියලා කියන මෛත්‍රී උපේක්ෂා සහගත ස්වභාවයේ හිතක් පවත්නවා කියන කාරණාව ඒකත් එකපාර වෙන දෙයක් නෙමෙයි. ඒකත් ඒකට කරුණු හොයලා බලලා ඒක නොවෙනවා නම් මොන හින්දාද නොවෙන්නේ කියන කරුණු හොයලා බලලා දිගින් දිගට මෛත්‍රී උපේක්ෂාව හිතක් පවත්වන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ කාරණාව නැවත නැවත ප්‍රගුණ කරලා බලවත් කිරීම තුළින් තමයි සීලය කියන කාරණාවත් කරන්න වෙන්නේ. මේ දානය කියන එකත් ශ්‍රද්ධාවන්ත හිතමෙත්තුන්නේ ඒ වගේ තමයි. ඒ දානය කියන එකත් ඒක මනාකොට තේරුම් අරගෙන ඒක මහත්ඵල නොවෙන්නා වූ කරුණු තේරුම් අරගෙන ඒ දුර්වලතා අයින් කරගෙන මහත්ඵල වන කාරණා තේරුම් අරගෙන ඒවා නැවත නැවත ප්‍රගුණ කරලා බලවත් කිරීම තුලින් පමණයි දානයක් මහත්ඵල වෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඒක මං කියන කාරණාවක් නෙමෙයි අපි ඔබට පෙන්වුවා දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ බුදුරණන් දේශනා කරනවා චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස දෙන්නා වූ දානයක් විතරයි කියන කාරණාව. එතකොට ඒ කුසල්සිතේ අංග ටික අරගෙන කුසල්සිත අලංකාර කරන්නා වූ ඒ වගේම කුසල්සිතට පරික්කාරවන්නා වූ අංග ටික අපි අරගෙන මේ ඉස්මතු කරා ගිය සතියේදී මම ආයේ නැවත සිහිපත් කරොත් මේ දේශනාවේදී එතකොට ඒකාංගයක් තමයි සිතේ සැහැප සහගත සොම්නස් සහගත ස්වභාවය කියන එක. තවාංගයක් තමයි හොඳට අවධානය යොමු කිරීමේ ශක්තිය කියන කාරණාව. ඒ වාගේම ඒ තුලින්ම උපදින ඊළඟ අංගය තමයි හොඳට ඒ කාරණාවේ හිත එකඟ වෙලා තියෙනවා කියන කාරණාව. ඒ වාගේම ඊළඟට ශ්‍රද්ධාව කියන කාරණාව. හිතේ පැහැදීම කියන කාරණාව ඒ ගැන තියෙන විශ්වාසය බලවත්භාවය කියන කාරණාව. ඊට පස්සේ හිත මෛත්‍රී මුදිතා උපේක්ෂා වන්ගේ ඒ හැසිරීම කියන කාරණාව. ඊට පස්සේ හිත සංසිඳීම කියන කාරණාව. හිතේ සැහැල්ලුව කියන කාරණාව. හිතේ මෘදු ගතිය, කර්මන්න ගතිය කියන කාරණාව. ඒ වගේම හිත අකුසල් අයින් වෙමින් කුසලයේ ඍජු වීම කියන අංගය ඒ වගේම තමයි මේ විදිහට අකුසල් දහම් වලින් ඉවත් වෙලා කුසල් දහම් ඉපදීම පිළිබඳව ගන්නා වූ උත්සාහය කියන අංගය. ඊට පස්සේ අවසානයේ වැදගත්ම කාරණාව තමයි මේ කරුණු පිළිබඳ හේතුඵල දහම දැකීමේ දක්ෂ බව කියන ප්‍රඥාව නම් වූ අංගය. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමෙතුන්නේ ඒකෙදි අපි ඔබට කිව්වා දැන් මේ අංගයන් අවම වශයෙන් කෙනෙක්ගේ හිතේ යම් යම් මට්ටමකින් හරි ඉපදින්න ඕන. විශේෂයෙන් අපි ගත්තොත් ප්‍රීති සැප කියන අංගය ඒක එයාගේ හිතේ අවම වශයෙන් හරි ඉපදීමක් තියෙන්න ඕනේ. ඒක කුසලයක් වෙන්න නම්. ඊට පස්සේ ඒ වගේම තමයි හොඳට අවධානය යොමු වෙනවා කියන කාරණාව ඒ තමා තුළ මෙහෙම ප්‍රීති සැපය මේ විදිහට ඇති වෙනවා කියන කාරණාවල් පිළිබඳ දැකීමේ හැකියාවල් කියන ඒවා අවම වශයෙන් ඉපදීමක්වත් වෙන්න ඕනේ. එතකොට කවුරු හරි කෙනෙක්ගේ එයා දානේ දුන්නට එහෙම දෙයක් උපදින්නේ නැත්නම් ඒක ඒ කියන්නේ කුසලය මහත්ඵල වෙන විදිහට වෙලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ විදිහ නොවෙන්න මේ කරුණු පිළිබඳව එයා දක්ෂතාවය ප්‍රගුණ කරලා නැති එක ඊටත් එකම ඒතන කියන්න ඕනේ එයාගේ හිතේ පවතින අකුසල මට්ටමේ ඒ කියන්නේ හිතේ පවතින ගොරෝසු මට්ටම වැඩි නම් ඒ හිත ප්‍රමුදිත වෙන්නේ ප්‍රමුදිත කියලා කියන්නේ ඒ ගොරෝසු අකුසල් නැතිව හිත වහා කුසලයට ගන්න පුළුවන් ආකාරයට පවතිනා වූ නැවුම් ගතිය. ඒ ප්‍රමුත්ත ගතිය කියලා කියන්නේ. ඒතකොට මේ ප්‍රමුත්ත ගතිය නැතිවීමමයි එයාගේ හිතේ මේ විදිහට මේ ප්‍රීති සපාදී අංග ඇති නොවෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ. ඒ ප්‍රමුත්ත ගතිය තියෙනවා නම් ප්‍රමුදිත කෙනාගේ හිතේ ප්‍රීතිය උපදිනවා කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ශ්‍රද්ධාවන්ත හිත මෙතන එහෙනම් හොඳින් තේරුම් ගන්න දැන් අපි කලින් දාන දීලා ඇති. එතකොට ඒ දුන්න දාන ගැන දුක් වෙන දෙයක් නැහැ. පින් සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණාට ඒක මහත්ඵල මහානිසංස වෙලා නැත්නම් අපි දැන් ඒක මනාව තේරුම් අරගෙන මම ඒ විදිහට මේක පුරුදු කරන්න ඕනේ කියලා කල්පනා කරන්න. ඒ හින්දා අපි නැවතක් කියනවා දානි කියන එකත් භාවනාවක් වගේ නිතර නිතර නැවත නැවත ප්‍රගුණ කරලා තමයි ඒ தත්තර කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාවන්ත යුතුයමතුන් අපි මේ කියන කාරණාව ක්‍රමයෙන් ප්‍රායෝගිකව කරන ආකාරය තේරුම් ගනිමු. ඒකත් එක්ක මුලින්ම තේරුම් ගන්න ඕනි කාරණා තමයි මෙතන විශේෂම මේ මහත්ඵල මහානිසංස කියන වචනයට මේකට තේරුම් දෙකක් තියෙනවා. ඇත්තටම මේකේ නිර්වශේෂ වශයෙන් 100%ක්ම හරි තේරුම ඇත්තටම කියනවා නම් අර ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළව නිවන් නිවන අවබෝධ වීම තමයි මහත්ඵලය කියන එක. නිවන කියන එක තමයි මහත්ඵලය කියන්නේ. ඊට පස්සේ ඒ නිසා සියලු දුකින් නිදහස් වීම තමයි මහානිසංසය කියලා කියන්නේ. නමුත් මේක ලෞක්‍ය සම්මා දිට්ඨියට අදාළවත් යෙදෙනවා. එතකොට ලෞක්‍ය සම්මා දිට්ඨියට අදාළව ඒ කුසල්සිත ඊ타ත්ම බලවත්වීම ඒ කුසල් සිතේ පැතිරීම කියන කාරණාවේ ප්‍රබලතාවය අනුව ඒක මහත්ඵල වුණා කියලා කියන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට උදාහරණයකට අපි කිව්වොත් එහෙම අංගුත්තර නිකායේ අටක නිපාතේ දාන වර්ගයේ කෙත්තුූපම කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරනවා අංග 8කින් සමන්විත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන දාණය මහ පලං හෝති මහානිසංසං මහාජුතිකං මහා විප්පාරං. ඒ කියන්නේ ඒ දාණය මහා ජුතික වෙනවා කියනවා. මහා ජුතික කියන්නේ මහත් වූ බැබලීම් ඇති බව. ඊට පස්සේ මහා විප්පාරං කියලා කියනවා මහත් පැතිරීම ඇති බව. අපි මේ කාරණාවත් කතා කරගෙන ඉදිරියට ගියොත් එහෙම ඒ කියන්නේ දැන් උපමාවකට හිතන්නකෝ විදුලි බල්බයක් ගැන. එතකොට විදුලි බල්බයක් බලවත් බැබලීමක් සිද්ධ වෙනවානේ. විදුලි බල්බයක ගොඩක් ලොකු එළියක් තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒ වගේ මේ එළියේ පැතිරීමක් කියන කාරණාවත් සිද්ධ වෙනවා. එතකොට ඒක එකක් අනෙකට ප්‍රත්‍ය වුණාට ඒක කරුණු දෙකක්. එතකොට බලවත් බැබලීමක් තියෙනවා. ඒ වගේම ඒ බලවත් බබලන එළිය කොයිතරම් දුරට පැතිරෙනවාද කියන කාරණාවක් තියෙනවා. අන්න ඒ විදිහට දානයක් බලවත්වීම බලවත්ව බැබලීම කියන කාරණාවයි දානයේ විපාකයේ පැතිරීම කියන කාරණාවයි සිද්ධ වෙන්නේ ඒ දානයේ තියෙන එතකොට පවත්වන කුසල් සිත්වල තියෙන අංග අනුව. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත හිත මෙතරනේ දැන් ඒ කුසල් සිතේ තියෙන අංග මේ මොනවද අර අපි කලින් කතා කරපු ප්‍රීති, සැප, ඊට පස්සේ ප්‍රඥා ආදී අංග ඒවා ඊට පස්සේ හිතේ එකඟතාවය, මන අවධානය යොමු කිරීමේ හැකියාව ආදී අංග ඒවා බලවත් වීම තුළ ඒ සිතේ පිරිසුදුභාවය උපදිනවා. ඒ කුසල් සිතේ පිරිසුදුභාවයේ බලවත් ස්වභාවය මත කුසල් සිතේ බැබලීම ඇති වෙනවා. පැහැදිලි නේද? ඒ වගේම ඒ කුසල් සිතේ මෛත්‍රී, මුදිතා, උපේක්ෂා ආදී අංග කොයිතරම් පැතිරලා තියෙනවද කියන කාරණාව අනුව ඒ වගේම ප්‍රඥාව කියන කාරණාවත් කොයිතරම් ඇතුළට විහිදලා තියෙන කියන කාරණාව අනුව ඇතරම් ප්‍රඥාව කියන කාරණාව යෙදෙන තරමට උපේක්ෂා කියන කාරණාවල් වැඩි වෙනවා. අපි ඒකත් පොඩ්ඩක් ඉස්සරහදි කතා කරමු. ඒ අනුව කුසල් සිතේ පැතිරීම සිද්ධ වෙනවා. දැන් අපි මේ කාරණාව පොඩ්ඩක් මෙතනම කතා කරගෙන ඉදිරියට ගියොත් ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත හිත මිතුනේ දැන් බුදුරයන් වහන්සේ ධම්මසංගණිප්පකරණේ කාමාවචර කුසාසිත ගැන කතා කරනකොට එතකොට දන් දෙනකොට ඇති වෙන්නේ කාමාවචර කුසල් සිත් ඒකේ කුසල් සිත් හතරක් පෙන්නනවා සෝමනස්ස සහගතයි කියනවා. ඒ කියන්නේ ප්‍රීති සැප සහගත සිත් හතරක් ගැන කතා කරනවා. ඊට පස්සේ තවත් සිත් හතරක් කතා කරනවා උපේක්ෂා සහගතයි කියනවා. එතකොට එව්වත් කුසල්. කුසල් සිත්වල කුසල් සිත් හතරක් තියෙනවා කියනවා සෝමනස්ස සහගත. ඊට පස්සේ කුසල් සිත් හතරක් තියෙනවා කියන උපේක්ෂා සහගත. එතකොට දැන් අපි හිතමුකෝ ආදුනික කෙනෙක් දානය පුරුදු කරනකොට දානයේ ඔය මහත්ඵල මහානිසංස වෙන ආකාරයේ කරුණු ටික හඳුනාගෙන තමාගේ හිත පැති තියෙන දුර්වලතා අයින් කරගෙන ප්‍රමුදිත හිතක් එයා සකස් කරගෙන සීලය තුලින් භාවනා ආදී අනික් කාරණා තුලින් ඒ දානය කියන කාරණාවේ යෙදෙනකොට ඒ ඒ වගේ හිතක මුලින්ම යෙදෙන අංග ප්‍රඥාව අධිකව යෙදෙන්නේ නැහැ ඒ වගේ සිතක ඒ වගේ සිතක මුලින්ම ශ්‍රද්ධාව කියන කාරණාව අධික වෙනවා පැහැදිලි නේද? ශ්‍රද්ධාව කියන කාරණාව අධික වෙනවා. එතකොට ශ්‍රද්ධාව හින්දා ප්‍රීති සැප ආදී ස්වභාවයවල් ඊටා බලවත්ව ඇති වෙනවා. එතකොට ඒ හින්දා තේරුම් ගන්න. එතකොට මුලින්ම කෙනෙක් දානීය කියන කාරණාව මනාකොට පුරුදු කරනවා නම් ඒ ප්‍රීති සැප කියන කාරණාවල් හිතක ඇති වෙන්න ඕනේ යම් මට්ටමකින් හරි. එහෙම ඇති නොවෙනවා නම් ඔබ දානේ මහත්ඵල මහානිසංස වෙන්න ආකාරයට දෙන්න තාම දක්ෂ නැහැ කියන එක ඔබ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවේ පිහිටලා තේරුම් ගන්න. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිතවිතුරනේ දැන් ඒ විදිහටත් කෙනෙක් කරගෙන ගිහිල්ලා එයාගේ හිත ගොඩක් එකඟතා මට්ටම බලවත් වුණොත් ඒකාග්‍ර මට්ටම බලවත් වුණොත් ඒ වාගේම ප්‍රඥාව මට්ටම තව බලවත් වුණොත් එතකොට ඒකත් එක්ක සිහිය ඒකාග්‍රතාව ප්‍රඥාව අධික වේදනොත් එහෙම ඒතකොට උපේක්ෂා පැත්තට හිත බර වෙනවා. පැහැදිලි. එතකොට එයා ඒ එයා දාන දාන දෙනකොට එයාත් හොඳ සිහියෙන් දෙන්නේ. කලින් කෙනත් හොඳ සිහියෙන් එක්කලා ශ්‍රද්ධාව ඉස්මතු වෙලා ප්‍රීති සැප ඇති වෙලා ඒ විදිහට තමයි එයා දාන දෙන්නේ. දැන් මේ කෙනා එතනින් ඉදිරියට ඇවිල්ලා මෙයාගේ හිතේ හොඳ අවධානයත් එක්කලා එකඟතාවය ඇති වෙලා ප්‍රඥාව ඇති වෙලා ඒ මතින් උපේක්ෂා සහගත මානසිකත්වයක් ඇති වෙලා දාන දෙනවා. පැහැදිලි නේද? එතකොට ඒක මේ අන්න ඒ වගේ දෙයාකාරයක් වෙනවා. එතකොට අපි හිතමුකෝ මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් කිව්වොත් එහෙම එයාට ඔයක දෙයාකාරයෙන්ම ওই දාන දෙීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය කෙනා ආදුනික කෙනා මුලින්ම හිතේ පීති සැප ඇති වෙන විදිහට දාන දෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක හදාගන්න මෙයා තමන්ගේ අඩුපාඩු දැක දැක හදාගන්න ඕනේ. ආදුනික කෙනෙක්ගේ හිතේ පීති සැප ඇති නැත්තේ මගේ හිත උපේක්ෂාවෙන් තියෙන හින්දා කියලා ඕන තරම් කෙනෙක් රැවටෙන්න පුළුවන්. එහෙම එහෙම රැවටෙන්න එපා මේ එයාගේ හිතේ පීති සැප ඇති නැත්තේ එයාගේ හිත ගොරෝසු හින්දා. අකුසල මට්ටම වැඩි හින්දා එතකොට මේ මං කියන්නේ මේ විදිහට ඕකේ අනාකොට දානයක් මහත්ඵල වෙන්න දීමේ දක්ෂතාවය දියුණු කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට අවශ්‍ය නම් ශ්‍රද්ධාව ඉස්මතු කරලා පීඩ සැප ඇති වෙන විදිහට දාන දෙන්නත් පුළුවන් නැත්නම් ප්‍රඥාව ඉස්මතු කරලා බලවත් උපේක්ෂාවෙන් යුතුව මනහ සිහියෙන් එකඟතාවෙන් යුතුව දාන දෙන්නත් පුළුවන්. පැහැදිලි නේද? එතකොට මේක ඒ ශ්‍රාවකයාගේ මට්ටම මත ඒ ශ්‍රාවකයාගේ සිහිනුවනේ ඒ වෙලාවේ තියෙන බලවත් මට්ටම මත ඒක තීරණය වෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕනි කාරණාව තමයි මේ ඔබ උත්සාහ කරන්න ඕනේ ප්‍රීති සැප ඇති වෙන විදිහට දාන දෙන්න තමයි මුලින්ම උත්සාහ කරන්න ඕනේ. මේ කියන කාරණා එකක්වත් මේ බැරි කාරණා කියලා හිතන්න එපා. මේක ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂව කරන්න පුළුවන් කාරණා මේවා. ඊට පස්සේ අපි මේ කාරණාවට උදාහරණයක් ගත්තොත් එහෙම දැන් දැන් විශාකා උපාසිකාව තමයි මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායිකාව. එයා දාන දෙන හේතුව එක තැනක විස්තර කරනවා එයා දාන දෙන්නේ ওই විදිහට චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස කියනවා. එතකොට කියනවා පූර්වාරාමේ හදලා පූජා කරාට පස්සේ පූර්වාරාමේ වටේ එයා සතුටින් මේ ගීතයක් ගී කීකී ගියා කියන. කියන්නේ බුදුරජාණන් වහන්සේට මම මෙහෙම පූජාවක් කරා ලুকু පිනක් ජීවිතයට එක් රැස්ුණා කියලා බොහොම පැහැදිණු හිතින් සතුටින් ගී කීකී ප්‍රීතිමත් සිතකින් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ එයා ඒ දානේ පින බලවත් කරනවා. එතකොට බලන්න එයාගේ හිතේ ගොඩාක් ප්‍රීතියෙන් සතුටින් ගිහිල්ලා තියෙනවා ඒ කාරණාව. ඊට පස්සේ අපි තව ගත්තොත් එහෙම තව තැනක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ගටිකාර සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ පෙන්නනවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේට අග්‍ර උපස්ථායකයෙක් ඉඳලා තියෙනවා මේ වළං හදන මිනිස්සෙක්. එයාට කියන්නේ ඝටිකාර කියලා. එයා අනාගාමි ශ්‍රාවකයෙක් වෙලා ඉඳලා තියෙනවා උපාසක කෙනෙක්. ඊට පස්සේ ඒ ගටිකාර කියන වළං හදන කෙනා බුදුරයන් වහන්සේට අතිශයින්ම විශ්වාසයි. එක තැනක විස්තර කරනවා ඒ කාශ්‍යප බුදුරයන් වහන්සේ අපේ බුදුරයන් වහන්සේ තමයි මේ සිද්ධිය කියන්නේ. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. ඊට පස්සේ ඒ කාශ්‍යප බුදුරයන් වහන්සේ එක දවසක් ඒ ගෙදර දානෙට එනවා. දානෙට කලින් දන්නව නැතුව කෙලින්ම දාන්නට එනවා. ඊට පස්සේ ගටිකාර කුඹල්කාරයා එයා මේ ඒ මොකක් හරි කටයුත්තකට බැහැරට ගිහිල්ලා ගෙදර නැහැ. අම්මා තාත්තා ඉන්නව අන්දයි කියනවා. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා සද්දෙට අහනවා කවුද කියලා. ඊට පස්සේ කියනවා මම මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ ඒ අම්මයි තාත්තා කියනවා අනේ ස්වාමීනි ඔබගේ උපස්ථායකයා බැහැරට ගියා. මේ අර කුස්සියේ කෑම හදලා ගියේ කුස්සියේ බලන් වල ඒ කෑම තියනවා බෙදාගෙන වළඳන්න කියනවා. පැහැදිලිද? දැන් මේ බුදුවරු බුදු කෙනෙක් කරපු පුදුම සහගත කාරණාවක්. ඒ තරම් විශ්වාසයක්. එතකොට ඒ බුදුරයන් වහන්සේ මොකද කරන්නේ කුස්සියට ගිහිල්ලා හැලිවලන් ඇරලා මේ ඒ වෑංජන ඒ බත් බෙදාගෙන තියෙන දේවල් බෙදාගෙන දානේ වළඳලා පින් අනුමෝදන් කරලා එනවා. ඊට පස්සේ ඒ මට මේ කියන්න අවශ්‍ය වුණේ එතකොට ඒ සිද්ධියේ ගැන ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඉස්තර කරනවා ඒ ඒ කාරණාව අහලා ගටිකාර කුඹල්කාරය සති දෙකක් ප්‍රීති සැපය එයාගේ තිබුණා කියනවා. ඒ කාරණාවේ හිත යොදවලා ඇතිවෙච්ච ප්‍රීති සැපය හිතේ සති දෙකක් තිබ්බ කියනවා. ඒ වාගේ මේ අම්මා තාත්තා ඒ කාරණාව මෙනෙහි කිරීම නිසා හටගත්තා වූ ප්‍රීති සැපය ඒ අම්මා තාත්තගේ හිතේ සතියක් තිබ්බ කියනවා. පැහැදිලි නේද? එතකොට මේ මේ විදිහට ප්‍රීති සැප ඇති වෙලා ඒ විදිහට දාන දෙනවා කියන කාරණාව ඒක ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒ විදිහටම තමයි දානයක් මහත්ඵල මහානිසංස කරන්න තියෙන්නේ. අඩුම ගානේ මේ ලෞක්‍ය සම්මාදිට්ඨියට අදාළව. ලෝකෝත්තර සම්මාදිට්ඨිය අදාළව එතනින් එහාටත් දෙයක් කරන්න ඕනේ. ලෞක්‍ය සම්මාදිට්ඨියට අදාළව දානයක් මහත්ඵල මහානිසංස කරන්න අවම වශයෙන් ඒ විදිහට ප්‍රීති සැප ඇති වෙන්න ඕනේ. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති ඔය විදිහට ප්‍රීති සැප ඇති වෙන ස්වභාවය මත ඒ කියන්නේ මෙතන අනිත් අංග ටිකත් එහෙමයි ප්‍රීති සැප හිතේ ඇතිවන ඒ බලවත්භාවය මත ඒ වාගේම ඒ ප්‍රීති සැප කොයිතරම් හිත්ගානක ඇති වුණාද පැවතුණාද කියන කාරණාව මත දානේ විපාකයේ ප්‍රබල වෙනවා. පැහැදිලි නේද? ඊට පස්සේ ඔතනින් එහාට තව විපාකයේ ඊ타මාත්ම ප්‍රබල වෙන කාරණාව තමයි ප්‍රඥාව කොයිතරම් දුරට යෙදුනාද කියන කාරණාව. මේ කාරණු මගේ තුල ක්‍රියාත්මක වීම ඒ හේතුඵල දහම් ප්‍රත්‍යක්ෂව දැකීමේ හැකියාව. ප්‍රඥාව කියන එක දැනුම කියන කාරණාවට ගන්න එපා. දැන් හුඟක් දෙනා හිතන් ඉන්නේ නුවණ කියලා ප්‍රඥාව කියන්නේ නුවණ කියලා අරන් ප්‍රඥාව කියන්නේ නුවණක් නෙමෙයි. නුවණ යථාර්ථයක් විදිහට ප්‍රත්‍යක්ෂව අත්දකින ස්වභාවයයි ප්‍රඥාව කියන්නේ. බොහෝ දෙනා මේ දානි කියන කාරණාවල ප්‍රඥාව කියලා හිතන්නේ මම අපි මෙහෙම දන් දුන්නාම ගිහිලා දිව්‍ය ලෝක යනවා දිව්‍ය ලෝක ගිහිලා මෙන්න මෙහෙම සැප සම්පත් ලැබෙනවා කියලා ඒ ගැන දැනුම තිබීම තමයි ප්‍රඥාව කියලා. ඒක ප්‍රඥාවක් වෙන්න ඒකට කියන්නේ දැනුමක්. ඒකට ශ්‍රද්ධාවක් කියලා කියන්න පුළුවන්. ඒ ගැනත් පැහැදීමක් ඇති වුණොත්. ඒ කරුණු පිළිබඳව විශ්වාස කිරීමක් ඇතිවලා විශ්වාසය මත විශ්වාස කිරීමක් ඇති වූ පමණකිනුත් ශ්‍රද්ධාවේ අවමට්ටම් වෙනවා. ඒ විශ්වාසය මත හිතේ පැහැදීමක් ඇති වුණොත් ඒක ශ්‍රද්ධාවක් වෙනවා. ඒක ප්‍රඥාවක් වෙන්නේ ප්‍රඥාව වෙන්නේ මේට මේ අදාළ හේතුඵල දහම දැකීමේ හැකියාව. තං ඥාතට්ඨේන ඥානං පජාන්නට්ඨේන පඤ්ඤා. ඒ කාරණාව දැනගන්නවා කියන කාරණාව ඥානය කියන කියලා බුදුරජාණන් වහන්සේ පජාන්නට්ඨේන පඤ්ඤා කියනවා. ඒ කාරණාව දැකීමේ හැකියාව. එතකොට කුසල් සිතේ අංග තමන් තුල ඉපදෙනවා කියන කාරණාව ඒ වගේම කුසල් සිතේ අංග තමන් තුල ඉපදිලා පවතිනවා කියන කාරණාව කුසාසිතේ අංග තමන් තුළ වැඩෙනවා කියන කාරණාව දැකීමේ හැකියාව කියන එක තමයි ප්‍රඥාව වෙන්නේ. අන්නේ ප්‍රඥාව යෙදෙන මට්ටම මත කුසාසිතේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒ හින්දා දැන් ওই සෝමනස්ස සහගත සිත්වල උපේක්ෂා සහගත සිත් ඇති කරන්න පුළුවන් සමහරලාට අපිටම බොහොම සද්ධාව ඉස්මතු කරලා එයා දානි දෙනවා හිතේ සතුට ඇති වෙලා තියෙනවා ඒ උනාට මේ මේ හේතුවෙන් මේ ඵලය මෙහෙම සකස් වෙනවා මේ මේ තව සැහැල්ලු ආදී අනිත් දේවල් මගේ හිතේ උපදිනවා එකඟතාවය ආදී අනික් කරුණු උපදිනවා කියන කාරණාව දැකීමේ හැකියාව නැත්තම් එතකොටත් සතුට තිබුණත් ඒ හිත් දුර්වලයි මහත්ඵල මහානිසං ස්වභාවය මනාකොට සිදු වෙන්නේ එතකොට අපි ඔබට නැවත කාරණාවක් ඉස්මතු කරන්න කැමතියි මෙතනදී දැන් මේ කුසල් අකුසල් කියන ඒවා අපි ඔබට කල්නු කියලා තියෙනවා මේවා පරාසනේ රේන්ජ් එකක්. එතකොට මහත්ඵල මහානිසංස වෙන ආකාරය කියන එක එක එක ස්ථානයක් කියලා ගන්න බෑ ලෞක්‍ය සම්මාදිට්ඨියට අදාළව. එතකොට ඒක යම් පැතිරීමක් තියෙන්නේ. එතකොට ඒ පැතිරීමේ ඉහළ මට්ටම් තමයි අර විදිහට හොඳට ප්‍රඥාව ඒ කාරණාව යෙදিলা තියෙනවා. ඒ කරුණත් එක්කලා එයාට පීතිසප සහගත ස්වභාවයවල් ඇති වෙනවා. ඊට පස්සේ එකඟතා මට්ටම ගොඩාක් සමාධි මට්ටම් එහෙම බලවත් වෙලා තියෙනවා නම් ප්‍රඥාවත් එක්ක ඉදලා උපේක්ෂා මට්ටමින් හිත පවතිනවා. හැබැයි යා සිද්ධ වෙන දේ මොකද්ද මගේ හිතේ සැහැල්ලුව එකඟතාව මට්ටම වැඩෙනවා කියන කාරණාව දැකීමේ දක්ෂ වෙනවා. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරන් ඔන්න ඔය ආකාරයෙන් මේ ඔන්න ඔය අංග හිතේ ඇති වෙනවා තමයි දානයක් මහත්ඵල මහානිසංස වෙනවා කියලා කියන්නේ අවම වශයෙන් ලෞක්‍ය සම්මාදිට්ඨ අදාළව. ලෝකෝත්තර සම්මාදිට්ඨ අදාළව අපි ඒ කාරණාව පස්සේ කතා කරමු. දැන් මේ කාරණාව අහපුවාම ඔබට තේරෙන්න ඕනේ මේක පහසු දෙයක් නෙමෙයි. මේක ගොඩාක් කරුණු තේරුම් අරගෙන නැවත නැවත ප්‍රගුණ කරලා එතෙන්ට පැමිණිය යුතු දෙයක් කියලා. එතකොට ඒ විදිහට මේක කරන්න වෙන්නේ යෝනිසෝ මනසිකාරය තුලින්ම පමණයි. මම තවත් එක දහම් කාරණාවක් ඉස්මතු කරලා ඊට පස්සේ ප්‍රායෝගික පැත්ත කතා කිරීමට යොමු වෙන්නම්. දැන් අටුවාවේ විස්තර කරනවා කුසල් සිතක තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන කාරණාව. එතකොට ලක්ෂණය කියලා කියන්නේ ඒක බැහැරෙන් බලනකොට ඒක හඳුනා ගන්න පුළුවන් මූලික ස්වභාවය. රසය කියන්නේ ඒකෙන් කෙරෙන කෘත්‍ය. මොකක්ද ඒකෙන් කෙරෙන්නේ කියන එක. පච්චුපට්ඨානය කියලා කියන්නේ බොහොම ලං වෙලා බලනකොට ඒක Tamanට වැටහෙන ආකාරය, නුවණින් ලං වෙලා බලනකොට සිහිනුවණින් වැටහෙන ආකාරය. පදට්ඨානය කියලා කියන්නේ ඒක එහෙම වෙන්න බලපාන්නා වූ ආසන්නතම කාරණාව. තව කරුණු ගොඩක් බලපාන්න පුළුවන් ආසන්නතම ප්‍රබල කාරණාව. එතකොට මේ කුසල් සිතේ ලක්ෂණය කියනවා අනවජ්‍ය සුඛ විපාක ලක්ෂණම් කියනවා. ඒ කියන්නේ එතන කොටස් දෙකක් තියෙනවා අනවජ්‍ය කියලා කියන්නේ නිවැරදි බව. ඊට පස්සේ සුඛ විපාක කියලා කියන්නේ සැප විපාක ඇති කරන බව කියනවා කුසල් සිතේ ලක්ෂණය. කුසල් සිතක් කියලා හඳුරගන්නේ අර සැපසහගත ස්වභාවයෙන් ඒකත් එක්ක යෙදිලා තියෙන සැහැල්ලු සහගත ස්වභාවයෙන් කියලා අපි ඔබට විස්තර කරා. එතකොට මේ අනවජ්‍ය ස්වභාවය මත උපේක්ෂා සහගත පැත්තට හිත යනවා. නිවැරදි නිවැරදි ස්වභාවය මත ඊට පස්සේ සැප විපාක ඇති කරන ස්වභාවය මත ඒක සෝමනස් සහගත පැත්තට යනවා. ඊට පස්සේ එතකොට ඒක තමයි කුසල් සිතක් හඳුනාගත හැකි ලක්ෂණ සැපසහගත හරි සොම්නස්සහගත හරි ස්වභාවය උපේ අනවජ්‍ය ස්වභාවයත් එක්ක යෙදෙන. ඊට පස්සේ ඒකෙන් කෙරෙන මේ රසය මොකද්ද? කෘත්‍ය මොකද්ද? අකුසල විද්ධාංශන රසං කියනවා. ඒ කියන්නේ අකුසල් ස්වභාවය තව විදිහකින් කියනවා නම් හිතේ තියෙන රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ඒවාගේම විසිරීම් සහගත දුක් සහගත අපහසු සහගත පීඩා සහගත ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක නැති කරලා දාන ස්වභාවය කියන ලක්ෂණය. මේ සමාවෙන්න කෘත්‍ය. පැහැදිලි නේද? එතකොට අපේ හිතේ කුසලයක් ක්‍රියාත්මක වෙනවා නම් කුසල් දානයක් දෙනකොට විශේෂයෙන් අපි වෙතෙන් දානින සලකන්නේ දාන දෙනකොට ඔන්න ඔය ස්වභාවය හිතේ ඇති වෙන්න ඕනේ. අර හිතේ තියෙන අපහසු පීඩා ගතිය නැති වෙලා ගිහිල්ලා සැප සැහැල්ලු මානසික මට්ටමක් එන්න ඕනේ. අර අරව නැති වෙලා යන්න ඕනේ. ඒක ඒක කුසලයෙන් කරන කෘත්‍යය. එතකොට එහෙම දේවල් වෙන්නේ නැත්තම් කාගේ හිතක ඒ කියන්නේ ඒ කුසලයක් ඇවිල්ලා නැහැ. එයා හිතන් ඇති මේකෙන් මයි කුසල් වැඩුණා කියලා ඉවරලා ඒක විශ්වාසයක් විතරයි. ප්‍රායෝගිකව සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ මේකේ පච්චුපට්ඨානය මොකද්ද? කියන්නේ ලං වෙලා බලනකොට වැටහෙන්නේ කොහොමද? ඒක විස්තර කරනවා වෝදාන පච්චුපට්ඨානං කියලා. ඒ කියන්නේ පිරිසුදු වීම වෝදාන කියලා කියන්නේ එහෙනම් ඒ කියන්නේ අකුසල් සිත්වල අංග අයින් වෙලා කුසල් සිත්වල අංග ඇති වෙලා හිත පිරිසුදු වීම තමයි කියනවා වැටහෙන ආකාරය. පැහැදිලි නේද? හිත පිරිසුදු වෙනවා කියන කාරණා. ඒතකොට හිත පිරිසුදු වෙන්නේ අකුසල අංග අයින් වෙලා කුසල අංග ඇතිවීමෙන්. එතකොට ඒක වැටහෙන්න ඕනේ. ඒක වැටහෙන්න ඕනේ. ආ මගේ හිතේ දැන් සැප සැහැල්ලු ඇති වෙලා තියෙන අර අකුසල පීඩා ගතිය දුර වෙලා ගිහින් තියෙන කියලා ඒක වැටහෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ පච්චුපට්ඨානය මොකද්ද? සමා වෙන්න පදට්ඨානය මොකද්ද? ආසන්නම කාරණාව කියන යෝනිසෝ මනසිකාරය කියනවා. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. එතකොට කොහොමද නුවණින් මෙනෙහි කිරීම යෙදෙන්න ඕනේ? ලෞකික සම්මාදිට්ඨ අදාළව කතා කරනවා නම් ඒ කුසල්සිතේ අංග හටගන්න ආකාරය ඒක හටගෙන බලවත් වෙන ආකාරයට ප්‍රඥාව යොදලා මෙනෙහි කිරීමේ හැකියාව බලවත් වෙන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය විදිහට තමයි කරුණු ටික යෙදෙන්නේ. දැන් අපි මේක ප්‍රායෝගිකව කරන ආකාරය බැලුවොත් එහෙම අපි ඔබට මුලින්ම කියන්න ඕනේ එතකොට කෙනෙක්ට මේ එකපාර මම මෙහෙම දානයක් මේ මේ දානි මහත්ඵල මහානිසංස වෙන විදිහට දෙනවා කියලා සාමාන්‍යයෙන් කරන්න බෑ. මහා ප්‍රඥාවක් තියෙනවා නම් සසරේ පුරුද්දක් තියෙනවා නම් හැකියාව තියේවි. එහෙම නැත්තම් කරන්න බෑ. එයා ප්‍රගුණ කරලා එතෙන්ට පැමිණිය යුතුයි. ඒ ප්‍රගුණ කරනකොට වැදගත්ම වෙන කාරණා ගොඩාක් තියෙනවා. අපි ඒ කරුණු, ඒ ප්‍රායෝගික කරුණු ටික දැන් කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙනවා සප්පුරිස දාන කියලා සූත්‍රයක්. එතනත් විස්තර කරනවා තවත් තැන්වල ඒ කාරණාව විස්තර කරනවා. එතන උන්වහන්සේ දේශනා කරනවා දානෙ දෙනකොට තුන් තැනක හිත පහදව ගන්න කියන කාරණාව. දැන් මේක දේශකයන් වහන්සේලා ඕන තරම් ඉස්මතු කරනවා. එතකොට මොකද්ද මේ තුන් තැන? පුබ්බේව දානං සුමනෝ දදං චිත්තං පසාදේති දත්වා අත්තමනෝ හෝති කියලා දන් දෙන්න කලින් දානෙට අදහසක් පහළ වෙලා දානෙ දෙන අවස්ථාව තෙක් කාලයට කියනවා දානෙට කලින් අවස්ථාව කියලා. එතකොට ඒ ඒ කාලය ඇතුළත සුමනෝ කියනවා. හිතේ අර අපහසු පීඩා දුක්සාගත ස්වභාවය නැතුව සතුට සිතක් ඇති කරගන්න කියනවා. පැහැදිලිද? එතකොට ඒක උත්සාහයෙන් වීරියෙන් කළ යුතු දෙයක්. ඔතන කරුණු කීපයක් තියෙනවා ඇත්තටම සිහිය කියන කාරණාව යෙදෙන්න ඕනේ. ඊට පස්සේ නුවණ කියන කාරණාව යෙදෙන්න ඕනේ. නුවණ ප්‍රඥාවක් බවට පත් වෙලා ඊට පස්සේ වීරිය කියන කාරණාව යෙදෙන්න ඕනේ. අන්න ඒ සිහිය නුවණ වීරිය වඩන්නා වූ තවත් එක අවස්ථාවක් තමයි මේ දානි කියලා කියන්නේ. එතකොට ඒ දාණයට අදාළව අදාළ කරුණු අහලා ශ්‍රවණය කරලා ඒ කරුණු තමන්ගේ ජීවිතය තුලින් දකිමින් හිතේ අර සොම්නස්සහගත හිත දිගටම පවත්වන්න උත්සාහයක් ගන්න ඕනේ. එතකොට ඒක ප්‍රගුණ කළ යුතු දෙයක්. මයිකයි ඔබට කිව්වේ දානය කියන එක භාවනාවක් වගේ ප්‍රගුණ කළ යුතු දෙයක්. ඒකේ යථාර්ථය ඒ විදිහටයි වෙන්නේ. එහෙම කරලා තමයි දානයක් මහත්ඵල කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට දානි දෙන්න කලින් කොයිතරම් එයාගේ හිතේ කුස ඒ කුසල කුසල් අංග ඇති වුණාද පැවතුණාද වැඩුණාද ඒවාගේම ඒ ඒ බොහෝ කාලය කොයිතරම් කාලයක් ඒවා පැවතුණාද කියන කාරණාව මත පුබ්බේව දානං සුමනෝ කියන කාරණාව යෙදෙනවා ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි දදං චිත්තම් පසාදේති දානෙ දෙනකොට හිත පහද ගන්න කියනවා ඒක තමයි දෙවනි කාරණාව. එතකොට දන් දෙන අවස්ථාවෙත් එයා ඒ කුසල් සිත, ඒ සොම්නස් සහගත කුසල් සිත පවත්වනවා. ඊට පස්සේ දත්වා අත්තමනෝ හෝති කියනවා බුදුරජාණන් වහන්සේ දානි දුන්නට පස්සේ වඩා සතුටටපත් වෙනවා කියනවා. තමන්ගේ හිත ගොඩාක් සතුටටපත් කරගන්නවා කියනවා. එතකොට ඒක තමයි අර විශාකා උපාසිකාව ඒ වෙලාවේ කරේ නේද? ඊට පස්සේ ගටිකාර ඒ කුඹල්කාරය ඒ අම්මා තාත්තා කරපු කාරණාව තමයි ඒ කිව්වේ. එතකොට දාන දුන්නට පස්සෙත් ඒක හිත ඉතාමත්ම ප්‍රබල විදිහට එයා සතුට උපදවනවා. මොකද ඇත්තටම දැන් දානි දෙන්න කලිනුත් දැන් බලන්න එතන බුදුරජාණන් වහන්සේ කියන විදිහට වචන දෙක සුමනෝ පසාදේති අත්තමනෝ හෝති කියලා. දැන් සුමන කියන්නේ හිතේ සතුටු සිත. පසාදේති කියන්නේ හිත බොහොම පැහැදුණු හිතක්. අත්තමනෝ හෝති කියලා කියන්නේ ඊ타මාත්ම ප්‍රබල විදිහට ඊ타මාත්ම ඉහළ මට්ටමින් හිතේ සතුටු වෙන අවස්ථාවක්. එතකොට දැන් අපිට ඇත්තටම බොහෝ කටයුතු කරනකොට දාන දෙන්න කලිනුයි දාන දෙනකොටයි කියන්නේ අපි බොහෝ කටයුතු කරන අවස්ථාවල් දෙකක් නේද? එතකොට ඒ අවස්ථාවල් දෙකේ අපිට මේ ඒ කරුණු කාරණාත් එක්කලා හිත පැහැදීමක් ඒකේ සතුරු සිතක් පවත්වන්න උත්සාහවන්ත වුණොත් සිහිනුවන වීරිය දොත් පුළුවන්. නමුත් අර අත්තමන හිතක් ඒ කියන්නේ ඊ타ත්ම ප්‍රීති සැපසහගත සැහැල්ලු සහගත කුසල් බලවත් කුසල් හිතක් පවත්වන්න දුෂ්කර වෙන්න පුළුවන්. එතකොට ඒක කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි දන් දුන්නට පස්සේ. මොකද ඊට පස්සේ විවේකී හම්බෙනවානේ. එතකොට එයා ලොකු කටයුතු ගොඩක් නැහැ. එතකොට තනිකරම එයාට යෝනිසෝ මනසිකාරයේ පැත්තට නැඹුරු වෙලා, තමන්ගේ හිත පැත්තට නැඹුරු වෙලා මේක ප්‍රබල කරන්න පුළුවන්. ඒ දානේ විපාකයේ ප්‍රබල කරන්න පුළුවන්. මහත්ඵල මහානිසංස ස්වභාවයට පත් කරන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට ඒක තමයි ඒ ගටිකාර සූත්‍රයේදී ඒ අම්මා තාත්තා කුඹල්කාරය කරේ ඒ වගේම විශාකා උපාසිකාවත් ඒක තමයි කරේ. අර වෙලාවේ සතුටු වුණා මේ පූර්වාරාමයේ හදනකොට පූජා කරනකොට පස්සේ තමයි එයා සතුටු ගී කියමින් ඒක වටේ ගියා කියනවා. පැහැදිලි නේද? එතකොට ඒ අය ඒක ඒක මේ අර මෝඩකමට කරනව නෙමෙයි. නිකන් අපි ට්‍රිප් යනකොට සින්දු කියනවා වගේ එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ එයා මේ දන්නවා මම මේ මොකද්ද කරන්න කියලා. ඒ කුසල ප්‍රබල විදිහට කුසල රැස් කරනවා. ඒක කරන්නේ චිත්තාලංකාරය පිණිස, චිත්ත පරික්කාරය පිණිස. ඒකත් කරන්නේ සසර සැප විඳින්න කියන අදහසකින් නෙමෙයි. ඒක කරන්නේ ඊට පස්සේ ඒක ඒ කියන්නේ අපි එක මෙතන කෙටියෙන් කිව්වොත් එහෙම ඒ ඊට පස්සේ දේශනා විස්තර කරන මේ ප්‍රීතිය විස්කම්බණය කරලා ප්‍රීතිය ඒ විදිහට ප්‍රීති සැපේ උපදවලා හිතේ සැහැල්ලු සැපේ හදලා හිත ගොඩාක් ප්‍රමුත්ත කරලා බලවත් කරලා ඊට පස්සේ මේ ප්‍රීතිය කියන කාරණාවෙන් ඉදිරියට ඇවිල්ලා එයා විදර්ශනාව කරලා විදර්ශනාවට යොමු කරනවා. එහෙම තමයි ඒක ලෝකෝත්තර පැත්තට ලෝකෝත්තර සම්මාදිට්ඨ අදාළව යොමු කරලා අර නිවනට යොමු කරන්නේ. පැහැදිලි නේද? එතකොට මේ විශාඛා උපාසිකාවල ඒ අය ඒක ඒ ඒ ඒතෙන්ට තමයි ඒ ඉලක්කගත කරන්නේ. එතකොට ඒ ඉලක්කගත කිරීමේ මූලික මට්ටම තමයි ලෞක්‍ය සම්මාදිට්ඨ අදාළව පීස්සැප උපදවලා හිත බලවත් කරලා ගන්න එක. දැන් අපි මේ ඒ කාරණාවයි පැහැදිලි කරගෙන යන්නේ. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ දැන් අපිට කල් වෙලා අඩු හින්දා තව දේශනාවක් මේ ගැන කරන්න වෙනවා දානේ මේ මහත්ඵල කරන එක සම්බන්ධයෙන් මම එක කාරණාවක් විතරක් මෙතන පැහැදිලි කරන්නම්. ඊ타මාත්ම වැදගත් වෙන කාරණාවක්. මම මේ කාරණාව ඇත්තටම කලින් කතා කරේ නෑ. මේ කාරණාව අර ශ්‍රද්ධාව නැති කෙනෙක් ඇහෙනකොට එයාට හිතන්නේ එයාට හිතෙන්න පුළුවන් යමක් ගන්න කතා කරනවා කියලා. ඒ හින්දා කතා කරේ නෑ දැන් ඔබට හැබැයි දාණය කියන කාරණාව පැහැදිලි කරගෙන ආවට පස්සේ බුද්ධිමත් කෙනෙකුට තේරෙ වැටහෙන්න ඕනි කාරණාවක් තමයි. එතකොට මේක මේ එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාවනාවකින් හිතක් සමාධිමත් කරනවා වගේ සීලය කියන එක කාලයක් පුරුදු කරලා බලවත් ස්වභාවයට ගේනවා වගේ දානය කියන එකත් කාලයක් පුරුදු කරලා මහත්ඵල ස්වභාවයට ගන්න ඕනි කියන එක. එතකොට එහෙමනම් ඕකේ අවශ්‍යතාවය වෙන්නේ නිතර නිතර දන් දෙන්න වෙනවා. පැහැදිලි නේද? නිතර නිතර දන් දෙන්න වෙනවා. දන් දෙනකොට මේ කුසල් චිත්ත චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස ඒක ඉලක්ක කරලා දන් දෙන්න වෙනවා. ඒක ආය ආය නැවත ඒවා සකස් කරමින් ඒවා බලවත් කරමින් ඒක දන් දෙන්න වෙනවා. එතකොට අන්න එහෙම දන් දෙනකොට තියෙන කාරණාව තමයි එතකොට මේක නිතර නිතර දන් දෙන්න නම් ඒක කොහොමද ප්‍රමාණයක් තියෙන්න ඕනේ? ඒකේ සීමාවක් තියෙන නැත්නම් එයා බොහොම අපහසු පීඩාවකටපත් වෙනවානේ. ආර්ථිකව එහෙම් පිටින්ම වැටලා යන්න පුළුවන් කෙනෙක්ව. මොකක්ද ඒකේ තියෙන සීමාව? මොකක්ද ඒකේ ප්‍රමාණය කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන කියලා තියෙන්නේ කියන කාරණාව කෙනෙක් බුද්ධ දේශනාවට අනුව තේරුම් ගන්න ඕනේ. අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන මෙතනින් එහාට ඒ කාරණාව ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන මට මතක හැටියට කාරණාව තියෙන්නේ සිංහාලවා සූත්‍රයේ ඒකේන බොහෝගේ බුංජය ද්වීහි කම්මම් පයෝජයේ චතුත්තංච නිධාපෙය ආපදාසු භවිස්සති කියලා කියනවා. ඒතර නැවත නැවත අපි දන් දෙනවා නම් අපි ඒකේ සීමාවක් ප්‍රමාණයක් දැනගෙන දන් දෙන්න ඕනේ. ඒ සීමාව ප්‍රමාණය තමයි මේක කියන්නේ. ඒකෙන් කියනවා මේ අපි හරි හම්බ කරන ධනය එයා යම් මුදලක් එයාගේ අතට එනවා නම් ඒක කොටස් හතරකට බෙදන්න කියනවා. කොටස් හතරකට බෙදන්න කියනවා. කොටස් හතරකට බෙදලා එක කොටසක් ඒකේන බොහෝගේ භුංජය කියනවා. එක කොටසක් එයා පරිභෝග කරන්න කියනවා. එක කොටසකින් ජීවත් වෙන්න කියනවා. ද්විහි කම්මම් පයෝජයේ කොටස් දෙකක් ආයෝජනවල යොදවන්න කියනවා. දැන් කොටස් හතරෙන් තුනයි අන්තිම කොටස චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. කියන්නේ ඒක ආරක්ෂිතව නිදහපයක නිධාන නිදං කරන්න කියනවා තමන්ට අවි කරන සියලු දේවල් අසාර්ථක වුණොත් එහෙම ආපදා සහග ස්වභාවය පත්වනොත් අන්න ඒ වෙලාවට ප්‍රයෝජනය පිණිස කියනවා. පැහැදිලි නේද? එතකොට ඔය විදිහටයි කොටස් හතර බෙදන්න කියන්නේ. එතකොට අපි ඒකත් තව චුට්ටක් විස්තර විදිහට බැලුවොත් එහෙම එතකොට දැන් එයා හම්බ කරන මුදලෙන් හතරෙන් එකකින් ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න ඕනේ. මිනිස්සු නැත්තම් සාමාන්‍ය මිනිසෙක් ධනවත් වෙන්නයි ධනවත් නොවෙන්නයි ප්‍රධාන හේතුවක් තමයි ධනවත් වෙන අය කියන නිතර කාරණාවක් තමයි ධනවත් නොවන අයගේ ලක්ෂණය තමයි ඒ කට්ටිය තමන් හම්බෙන මුදල ඒ කට්ටිය පරිභෝග කරලා ඉතිරි වෙන ටික ඉතුරු කරනවා. ඒක තමයි සාමාන්‍ය මිනිස්සෙක්ගේ ස්වභාවය. එතකොට එයා හැමදෑම එක තැන වගේ තමයි මේ ජීවිතේ යන්නේ. විශේෂයෙන් ධනවත් වෙච්ච මිනිස්සෙන්ගේ ස්වභාවය තියෙන්නේ ඒ කට්ටිය ඉතුරු කරන්න ඕනේ මුදල ඉතුරු කරලා ඉතුරු ටිකෙන් පරිභෝග කරනවා. පැහැදිලි නේද? ඒ කට්ටිය එක වෙන් කරනවා මුලින්. මුලින් එක වෙන් කළා ඒක ඉතුරු කරන්න ඕනේ ඒ ටික කරලා ඉතුරු ටික තමයි පරිභෝග කරන්නේ. ඒක දෙපැත්තකට තමයි මිනිස්සු කරන්නේ. සාමාන්‍ය මිනිසයා කරන්නේ නුවණ අඩු කෙනා එයා පරිභෝග කරලා ඉතුරු ටික ඉතුරු කරනවා. එතකොට ඔබේ ආර්ථික රටාව එක පාටම මේ හතරෙන් එකක් හරි හම්බ කරන මුදලෙන් පරිභෝග කරලා ඉන්න තරමට ගන්න අපහසු වෙන්න පුළුවන් පටන් ගන්නකොට ඒ හැබැයි ඔබ නැවත නැවත උත්සාහවත් වෙන්න ඕනේ ඒ ඉලක්කයට ළඟා වෙන්න. හතරෙන් එකක් පමණක් පරිභෝග කරලා ඉතුරු කොටස ඉතුරු කටයුතු වලට යොදවන්න. ඒක ක්‍රමානුකූලව කෙනෙක් උත්සාහයෙන් කැපවීමෙන් කරගෙන ගියොත් එයාට බැරි වෙන්නේ මොකද එයා ඒ සැබවින්ම ඉතුරු කරන කෙනෙක් බවට පත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියන ක්‍රමය අනුව කරනවා නම්. එතකොට එයාට කියනවා බුදුරජාණන් වහන්සේ හරි හම්බ කරන මුදලෙන් කොටස් දෙකක් ආයෝජනය කරන්න කියනවා. අපි හිතමුකෝ රුපියල් 10000ක් හම්බ කරනවා නම් මම මේ කියන්නේ මේ නිකන් දලාගයක්. අපි හිතමුකෝ රුපියල් ලක්ෂයක් කියලා. රුපියල් ලක්ෂයක් හම්බ කරනවා නම් 50000ක් එයාට ආයෝජනය කරන්න කියනවා. ඒ කියන්නේ නැවත් ආදායම් මාර්ග ලාභ උපදින යමක් තියෙනවා නම් අන්න එතන 50000ක් යොදවන්න කියනවා. ඒ 50000 යොදවල යොදවලා ඊට පස්සේ 25000ක් දාන්න කියනවා මේ බැංකුවක එකන බැංකුවක ආරක්ෂිතව තියෙනවා එකැන එක ආයෝජනවලට කියලා අර අන්තුරු සහගත ආයෝජනවලට දාන්නේ අවදානම් සහගත තනිකරම ඉතුරු කරලා තිනවා මොකක් හරි අර ආයෝජන කරපුවා කඩාගෙන වැටනොත් වෙන මොනවහරි ප්‍රශ්නයක් ගැටලුවක් තමන්ට උද්ගත වුණොත් ඒ විසි පන්දහ ගන්න විදිහට. එතකොට එයාට පරිභෝග කරන් තියෙන්නේ විසි පන්දා විසි පන්දාකින් තමා ජීවත් වෙන්න ඕනි ලක්ෂයක් හම්බ කරන කෙනෙක් එතකොට මේක හැමදෑම් වෙන්නේ දැන් අපි හිතමුකෝ ඕක ඇත්තටම මිනිස්සේ කරා කියලා. ඕක දෙවනි මාසේ වෙනකොට මොකද වෙන්නේ? දැන් එයාට එයා හම්බ කරන මුදල එයාට අතට ලැබෙන මුදල වැඩි වෙනවා. ඇයි එයා 50000ක් ආයෝජනය කරා වෙනවනේ. ඒ 50000 ලාභයක් එනවා. එතකොට ඒක 1 ලක්ෂ ගාණක් වෙනවා. එතකොට අර පරිභෝග කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ ඒකිනුත් එයා කොටස් දෙකක් නැවත ආයෝජනය කරනවා. එක කොටසක් අර විදිහට ආපදාවක දිගන්න කියලා පැත්තකින් තියෙනවා. ඊට පස්සේ ඊළඟ මාස වෙනකොට මෙයා නැවත ඒක කරනවා. එතකොට ඔහොම බලන්න ඇත්තකට අවුරුද්දක් කෙනෙක් කරොත් අපි හිතමුකෝ ලක්ෂයක් වැටුපක් ගන්න කෙනෙක් අපි හිතමු ගෙදර ඉඳගෙන බොහොම අමාරුවෙන් ලංකාවේ ඉඳගෙන ඉඳගෙන 25000ක් විතර අම්මා තාත්තට කියලා කොහොම හරි මම මේක කරන්න ඕනි කියලා ණය වෙන්නේ නැතුව ওই විදිය කරොත් එහෙම ඒ අවුරුද්ද අවසාන වෙනකොට එතකොට එයා 50000 හේව 12ක් ඒ කියන්නේ ලක්ෂ 6ක් ආයෝජනය කරලා තියෙනවා. එතකොට මේ ලක්ෂ 6ට එයාට ලාභ ලැබෙනවනේ. ඊට පස්සේ බැංකුවේ දැම්මනම් ආපදාවක තියන්න කියලා ඒ බැංකුවේ දාපයකටත් ලාභ ලැබෙනවා. එතකොට අවුරුද්දකින් පස්සේ මෙයාගේ වැටුප්ප ආයතනයෙන් වැඩි නොවුනත් මෙයාගේ ඔය ලාභාංශ විදිහට ලැබෙන වැටුපින් තමයි මන් දන්නේ පොලි අනුපාත අරෙහි මේ මං ඒවත් එක නෙමෙයි මේ කටයුතු කරන්නේ. ඒක ඔබම හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. ඔබට තේරෙවි මේ ඒක ලක්ෂයක් නෙමෙයි 1,25,000ක් විතර සමහරලාවට වැටුපක් ගන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අවුරුද්දේදී එයා පරිභෝග කරන ගාන වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට කියනවා ඔය කාරණාව කෙනෙක් හම්බ කරන්න ඕනේ, ඉතුරු කරන්න ඕනේ, ආයෝජනය කරන්න ඕනේ ඔන්න ඔය විදිහට කියනවා. ඔය විදිහට කරොත් කෙනෙක් කරදරයක වැටෙන්නේ නැහැ. කරදරයක වැටුණත් එයාට එයා ඉතුරු කරපු පැත්තකින් තිබ්බ මුදලක් තියෙනවා නැවත නැගී හිටින්න. පැහැදිලි නේද? ඊ타ත්ම සාර්ථකමය බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. එතකොට ඇත්තටම ගොඩාක් ඔය ආර්ථිකව දියුණු වෙච්ච මිනිස්සුන්ගේ ඒ මම දැකලා තියෙනවා ඊළඟ ලක්ෂණයක් තමයි කියනවා ඒ කට්ටිය ණය ගන්නෑ කියනවා. කවදාකවත් ණය අරගෙන යන්නේ නැහැ කියනවා. ඒක කරන්නේ නැහැ කියනවා. ඒක එයා එයා මේ තියෙන විදිහට ටික ටික ටික ටික ඉස්සරහට යන එකක් තමයි කරගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට සද්ධාවන්ත හිතවතුන් දැන් අපි මේ දාන සම්බන්ධයෙන් මේ කතා කරගෙන එතකොට දැන් ඔහොම කොටස් හතරකට බෙදපුවාම දැන් දන් දෙන්න තියෙන්නේ කොහෙන්ද? ඒ කාරණාව විස්තර කරනවා අතර අටුවාවේ සුත්ත සංඝහට්ට කතා කියලා කොටසක් තියෙනවා. එතන විස්තරයක් එනවා. එතන විස්තර කරනවා දන් දෙන්න තියෙන්නේ අර පරිභෝග කරන කොටසින් කියනවා. පැහැදිලිද? එතකොට එයා එයාට දන් දෙන්න තියෙන ඇත්තටම ස්වල්පයයි. ඒක ස්වල්පය අපි නිකන් දල වශයෙන් හිතුවොත් එහෙම සාමාන්‍යයෙන් ඕක වෙන්නේ 105ක් වගේ ප්‍රමාණයක්. Taman හම්බ කරන මුදලින් දන් දෙන්න තියෙන 105ක් වගේ ප්‍රමාණයක්. ඒක ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට ඇත්තටම ඒ කියන්නේ මේ විදිහට ඒක හිතන්නකෝ අපි ඔන්න කෙනෙක් යනවා කඩේකට රුපියල් 100ක් අරන් යනවා බඩු ගන්න. ඊට පස්සේ එයා බඩු ටිකක් ගන්නවා. තව කෙනෙක් රුපියල් 100ක් නෙමෙයි රුපියල් 95ක් අරන් යනවා කඩේට බඩු ගන්න. ඔබ හිතනවාද මහ වෙනසක් තියෙවි කියලා. දෙන්නම එකම ටික තමයි අරන් එන්නේ. පැහැදිලි නේද? ඒකේ මහා වෙනසක් හිටින්නේ එතකොට ආන් වගේ දක්ෂ කෙනා Tamanට කීයක් හම්බුණත් ඒක 105ක්. ඒ කියන්නේ 20න් පංගුවක්. කොටස් 19ක් Taman හම්බ කරන එකේ Tamanගේ අනිත් දේවල් වලට යොදවනවා එක කොටසක් දන් දෙනවා. ඒක තමයි දන් දෙන්න තියෙන කොටස. ඒක දල වශයෙන් ඒ ඒක හදපුවාම එන විදිහයි අපිට පේන විදිහයි අපි ඔබට විස්තර කරේ නැත්තම් 20න් 1යි කියලා 105යි කියලා බුද්ධ දේශනාවේ නැහැ. එතකොට හැබැයි බුද්ධ දේශනාවේ තියෙන්නේ අර පරිභෝග කරන කොටසින් තමයි දන් දෙන්නේ කියලා. එතකොට අරය ඇත්තටම අර මිනිස්සෙක් අපි හිතමුකෝ ලක්ෂයක් හම්බ කරන මිනිසයා නම් එයා දන් දෙන්න ඕනි ප්‍රමාණය වෙන්නේ එතකොට 5000ක් නේද? 5000ක් නේ 5000 ඒවා 20ක් නේ ලක්ෂය වෙන්නේ. එතකොට 5000ක් තමයි එයා දන් දෙන්නේ. ඊට පස්සේ 20000කින් තමයි එතකොට එයා සාමාන්‍යයෙන් එතකොට 5000ක් හෝ 5000ට 5000ක් වගේ ප්‍රමාණයක් ඊට පස්සේ 20000කින් වගේ ප්‍රමාණයකින් තමයි එයා ජීවත් වෙන්නේ. ඊට පස්සේ 50000ක වගේ ප්‍රමාණයක් එයා ආයෝජනය කරනවා. ඊළඟට 25000ක වගේ ප්‍රමාණයක් එයා සුරක්ෂිතව බැංකුවක තියෙනවා. ওই විදිහට බලපුවම ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ මේකේ මේ ලෝකේ දන් දෙන්න බැරි කෙනෙක් නැහැ. පැහැදිලි නේද? සාමාන්‍ය මිනිසු කරන දේ තමයි අපිට ඉතින් අපිට කොහෙන්ද දන් දෙන්න ඉතින් අපිට එහෙම සල්ලි නෑනේ කියලා කියනවා. එහෙම නෙමෙයි තමන්ට තියෙන ප්‍රමාණයෙන් තමයි දන් දෙන්න ඕනේ. කාට හරි නැත්තම් එයා තමයි දන් දෙන්නම ඕනි කෙනා. ඒකයි යථාර්ථය. කාට හරි නැත්තම් එයාට යැපෙන්න අමාරු නම් ඒ යැපෙන්න අමාරුලා තියෙන්නෙම එයාගේ කලින් ජීවිතවල දන් නොදීමේ විපාකයක් හින්දා. එතකොට ඒ විපාක ගෙවෙන්න නම් එයා දන් දෙන්න ඕනේ. එතකොට එයා බලන්න හොඳ නෑ මේ අනින් මිනිස්සු මේ දෙන ප්‍රමාණෙත් එක්ක නෙමෙයි Tamanට පුළුවන් ප්‍රමාණයෙන් දන් දෙන්න ඕනේ. නේද? මිනිස්සු එක එක ලෝකයේ අය පුළුවන් දන් කලින් දන් දීලා දාන විපාක තියෙන අය දෙන ප්‍රමාණ අනුව මාත් මේ ලැජ්ජයි මට මේ ප්‍රමාණ දුන්නොත් කියලා ඒක සුසු නෑ. Tamanට පුළුවන් ප්‍රමාණය Taman දන් දෙන්න. ඒතකොට Tamanට පුළුවන් ප්‍රමාණය තමයි මම මේ කිව්වේ. අපි හිතමුකෝ එයා 20න් පංගුවක් කියන්නේ කොටස් 19කින් ජීවත් වෙනවා එකක් 20න් පංගුවකින් දන් දෙනවා. ඒක දුන්න කියලා එයාට දැනෙන්නේ පැහැදිලිද? එයාට ඒක දැනෙන්නේ නැහැ. ඒක කියන්නේ දැනෙන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ ආර්ථිකයට ඒක බරක් වෙන්නේ නැහැ. මට මතකයි අපිට මේ ඔය ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිබඳව ඔය ධර්මයේ දුන්න ඒ මාතර සාමින්නාහසේ උන්වහන්සේ කියනවා මේ ප්‍රතිශතයක් විදිහට තමයි දන් දෙන්න ඕනි කියනවා. ඒ කියන්නේ තමන් හම්බ කරන එක ප්‍රතිශතයක් විදිහට. ඒක තමයි අපි ඔබට 105 කියලා කිව්වේ. ඒ කියන්නේ 20න් එකක් වගේ. ඊට පස්සේ ඇයි ඒකට හේතුව නැත්තම් අපි හිතමුකෝ දැන් සමහර අවස්ථාවල් තියෙනවා දැන් මොකක් හරි දන් දෙන්න තිබ්බහම මොන කෙනෙක් රුපියල් 100 100 ලියාගෙන යනවා කියලා හිතන්නකෝ මොකක් හරි කාරණාවට රුපියල් අපි හිතමුකෝ 100 500යි ඊළඟ කෙනා 500 ඊළඟ 500යි ඊට පස්සේ සමහර ලාවට බොහෝ ධනේ තියෙන මිනිසෙකුත් ඉන්නවා ඒ මිනිසයා ලියන්නේ 500යි එතකොට එයා හරියට දාන දෙන කෙනෙක් නෙමෙයි දාන දෙන ස්වභාවය තේරුම් අරන් නැහැ පැහැදිලිද එතකොට එයාත් දන් දෙන්න ප්‍රතිශතයක් විදිහට. එයා හම්බ කරන එකෙන් 20න් එකක්. ඊට පස්සේ දුප්පත් කෙනත් දන් දෙන්න ඕනේ ප්‍රතිශතයක් විදිහට. එයා හම්බ කරන එකෙන් 20න් එකක් වගේ ප්‍රමාණයක්. එතකොට ඒ දෙන්නටම ඒක තමන්ගේ ආර්ථිකයට බාධාවක් වෙන්නේ නැහැ. තමන්ගේ ජීවන මාර්ගයට බරක් නැහැ ඒක. ස්වල්ප බරක් තියෙන. ඇත්තටම කියනවනම් ඒක යාට සතුට උපදවන්නා වූ කාරණාවක් බවට පත් වෙනවා. එහෙනම් ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි දැන් මේ දේශනාව ගොඩාක් දික් වුණ හින්දා අපි ඊළඟ දවසේදී මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මහත්ඵල මහානිසංසවන ආකාරයට දන් දීම ජීවිතයට පුරුදු කරගෙන ඒ හරහා කුසල් සිත බලවත් කරගෙන ප්‍රීති සැප උපදවමින් මහත්ඵල මහානිසංස වන්නා වූ පින් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඒ පින් උපකාර කර ගැනීමට හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.